අපේ ශාන්තිනායක ලෝතරා බුදුරජාණන් වහන්සේ අපට මේ නිවැරදි මඟ පෙන්වලා දීලා තියෙනවා. නොමග යන්නේ නැතුව නිවැරදි මඟට වැටලා තියෙන දුක්වල නිමාවටපත් කරලා මේ සංසාර අර්ථයක් නැති වටිනාකමක් නැති තේරුමක් නැති මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම සදහටම අවසන් කරන්න කියන කාරණය. ඒ නිසා අපි ගිය සතියේ කතා කළේ වේදනා සංඥා ගැන කතා කළා. අර මේ සතියේ කතා කරනවා අපි සංස්කාර හා විඥාන ගැන. ඒ කතා කරන්නේ උදය විහා ඥානය, උදය වැය, උදය ව්‍යානු දර්ශන ඥානය කියනවා. උදය කියන්නේ හට ගන්නවා, වැය කියන්නේ නැති වෙනවා, අසුරු දහන් වෙනවා, නොපෙනී යනවා, වැයයි. උදය කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම නැවත නැවත නැවත හට ගන්නා ස්වභාවය උදයයි. එය දකින ඒ දර්ශනය නුවණ. ඒකට උද්‍යව්‍යහානෝ දර්ශන ඥාන. ඒතර මේ ඥානය අපට අවශ්‍යයි මෙතනින් ඉදිරියට යන්න. අපි මේක කලින් ඥානත් උපදවා ගත්තා. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. ඉතින් මේ නාම රූප පරිච්ඡේද ඥානය උපදවා ගත්තේ මේ ධර්මයන් සම්මර්ෂණය කිරීමෙන් විභාග කිරීමෙන් බෙදලා වෙන් කළ බැලීම. ඉතින් අදත් අපි මේ ධර්මයන් නිවැරදි ආකාරයෙන් විභාග කරනවා, බෙදලා වෙන් කරලා බලනවා, පරීක්ෂා කරනවා. ඒ තුලින් සතාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට ඒ සියලු ධර්මයන්ගේ හටගැන්මක් හා විනාශයක් තියෙනවද? ඒ කියන්නේ උදය හා වැයක් තියෙනවද? ඒ වගේම ඒ නිවැරදි වූ ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නා. ඒ තමයි අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. අනිත්‍ය බව, දුක්ඛ බව හා අනාත්ම බව. අපි මේ පිළිබඳවත් පරීක්ෂණය කරලා අපි තහවුරු කරගන්නවා. ඔව් ඒක සත්‍යයක්. සතාගතයන් වහන්සේ දේශනා කළා තියෙන සත්‍යයක්. මේ නිවැරදි වූ ලක්ෂණ තුනක් සහ ඒ නිවැරදි ස්වභාවයන් තුනක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතාවයන් මේ ඒ ස්වභාවයන් මේ ධර්මයන් තුල තියෙනවද කියන කාරණය. ඒ වගේම සියල්ල හේතුන්ගෙන් හටගන්න බව තමයි කථාගත දේශනාව. ඒකට හේතු ප්‍රත්‍යයෙන්මද හටගන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකක් හැටියට. මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම දුකක් හැටියට. අපි ඒකත් විභාග කරලා පරීක්ෂා කරලා තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ, වටහා ගන්න ඕනේ. මේ පැවැත්ම දුකක්ද කියන කාරණය. ඒකට අපිට ඒක නිවැරදිවම අවබෝධ වුණොත් ඒක සත්‍යයක් කියලා වැටහෙවි. සත්‍යයක්, පරම සත්‍යයක්, ඒක ආර්ය සත්‍යයක්. ඒකට අපිට පුළුවන්කම ලැබෙනවා. අපි කල්පනා කරනවා, අපි හිතනවා එහෙනම් මේ දුක් සහිත පැවැත්මක් අපට මොකටද? අපි එවැනි අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ලෝකේ ඕනම කෙනෙක් දුක පිළිකුල් කරනවා දුක බැහැර කරන්න තමයි කැමති. ඉතින් මොන පැත්තෙන් මොන ආකාරයෙන් මොන විදිහට බැලුවත් ඒ ප්‍රවෘත්තිය හෙවත් පැවැත්ම දුකක් කියන එක අවබෝධ වුණොත් අපි ඊට පස්සේ කල්පනා කරන්නේ අනේ එහෙනම් මේක නොහට ගන්න තැනට මනස හදාගන්නේ කොහොමද? මේ ප්‍රවෘත්තියට නෙමෙයි අප්‍රවෘත්තියට මනස හදාගන්නේ කොහොමද? මේ ධර්මයන් නැවත හට ගන්නවට උත්පාදයට නෙමෙයි නැවත නොහට ගන්නවට අනුත්පාදයට අපි සිත හදාගන්නේ කොහොමද කියන කාරණය. මේ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. එහෙමනම් අපි ගිය සතියේ අපි විස්තර කළේ වේදනාව හා සංඥාව අරගෙන ඒ කරුණු කාරණාත් එක්ක සම්බන්ධ කරලා. ඒ අද අපි දේශනා කරනවා සංස්කාර හා විඥානය. එතකොට මේ සංස්කාරයන් කියන්නේ මොනවද කියන කරුණු ඔය ඇත්තෝ පසුගිය දේශනාවල හොඳට ශ්‍රවණය කළා. ඉතින් ඒ සිතට අනුගත වෙලා තියෙනවා නම් ඒ සිතට බොහොම නිවැරදිව ස්ථාවර වෙලා තියෙනවා නම් එතකොට අපිට වැඩිදුර මේ පිළිබඳව විස්තර කරන්න අද අවශ්‍ය වෙන්නේ අපි දන්නවා සංස්කාර කියන්නේ මොනවද කියන එක. සංස්කාර කියන්නේ චේතනා. චේතනා කියන්නේ කර්ම. ඒවා සකස් වෙන්නේ කොහොමද කියන කාරණයක් ඒවා මොනවද කියන කාරණයක් ඔයත් දැන් හඳින් ගන්නවා සංස්කාර හටගන්න චක්කු සංපස්සජා චේතනා ඇත මූලික කරගෙන චේතනාවවත් සංස්කාර හට ගන්නවා සෝත සංපස්සජා චේතනා කන මූලික කරගෙන ඒ චේතනාවවත් කර්මවත් සංස්කාර හට ගන්නවා නාස්‍ය මූලික කරගෙන ගාන සම්පස්සජා චේතනා ඒ ආකාරයෙන් කර්ම එහෙම නැත්නම් චේතනා සකස් වෙනවා. ජීවා සම්පස්සජා චේතනා දිව මූලික කරගෙනත් ඒ සංස්කාර චේතනා හෙවත් කර්ම සකස් වෙනවා. කාය සම්පස්සජා චේතනා කය ශරීරය මූලික කරගෙනත් ඒ කර්ම හෙවත් චේතනා සකස් වෙනවා. සංස්කාර සකස් වෙනවා. මනෝ සම්පස්විචා චේතනා මනස මූලික කරගෙනත් කර්ම සකස් වෙනවා. එතකොට ඒ චේතනා සංස්කාරයේ ආකාරයෙන් පිළියෙල වෙන බව ඔයත් දැන් ඉඳට ගන්න. අපි අද බලන්නේ මේ සංස්කාරයන්ගේ උදය හා වැය. වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ. හා හේතු ප්‍රත්‍ය මේ ඔක්කොම අපි එකට බලන්නේ. අපි ඒවා පසුගිය දේශනාවල වෙන්වෙන් වශයෙන් අපි බැලුවා. වෙන්වෙන් වශයෙන් පරික්ෂා කළා. දැන් අපි බලන්නේ ඒවා ඔක්කොම එකට එකතු කරලා ඒ පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකක් හැටියටයි. එහෙනම් ඒ ප්‍රවෘත්තිය, ඒ පැවැත්ම දුකක්මද කියලා අපි පරික්ෂා කරලා බලනවා. විභාග කරලා බලනවා. ඒතර සංස්කාර සංස්කාර හටගන්න නියත වශයෙන්ම ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒතොර ස්පර්ශය අපි දන්නවා මොන ධර්මයක්ද කියලා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර හෙවත් කර්ම කියන්නේ නාම ධර්මයක්. නාම ධර්ම කියන්නේ හිතත් එක්ක සම්බන්ධ නිසා. හිතට සම්බන්ධ නිසා අපි නාම කියලා හඳුන්වනවා. ඒතොර සංස්කාර කියන්නේ නාම ධර්මයන් හිතත් එක්කයි සම්බන්ධ. අර සිතේ උපදින්නේ සංස්කාර හේවත් චේතනා හේවත් කර්ම. හැබැයි ඒවා සකස් වෙන්න නියත වශයෙන්ම ස්පර්ශය වර්තමානයේ ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඒ නිසා තමයි අර මම මුලින් සඳහන් කළේ චක්කු සම්පස්සජා චේතන. ඒතොර ස්පර්ශය තමයි චේතනාවට ප්‍රත්‍ය. අත මූලික වුණාට වර්තමානයේ ස්පර්ශය නුනොත් අනිවාර්යයෙන්ම සකස් වෙන්නේ නැහැ. එහෙනම් ස්පර්ශය තමයි ඇත මූලික වුණත් ස්පර්ශය තමයි ප්‍රත්‍ය සංස්කාරය. ඒතර ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. සංස්කාර කියන්නේ නාම ධර්මයක්. ඒතකොට මේ වර්තමානයේ ස්පර්ශය ප්‍රත්‍ය වුණාට අතීතයේ ධර්මතා තුනක් මේ සඳහා උපකාර කරලා තියෙනවා. ඒ අතීතයේ උපකාර කරපු ධර්මතා තුන තමයි අවිද්‍යාවත් සංහාවත් කර්මස් කියන ඒවා. එතකොට අතීතේ අවිද්‍යාව කියන්නේ සිත තුළ හටගන්න ස්වභාවයක්. තෘෂ්ණාව කියන්නේ සිතත් එක්ක සම්බන්ධ සිත තුළ හටගන්න ස්වභාවයක්. කර්ම කියන්නේ සිතත් එක්ක සම්බන්ධ සිත තුළ හටගන්න ස්වභාවයක්. පෙර පෙර භවයේ අපිට මේ ධර්මතා තුනම අපේ මනසේ ක්‍රියාත්මක වුණා. මේ සංස්කාරයන්ට අපි මේ හේතු බලන්නේ පෙර භවය හා වර්තමාන භවය. ඒකට පෙර භවයේ ඒ ධර්මතා තුන සහ වර්තමාන භවයේ ස්පර්ශය ප්‍රත්‍යයයි මේ සංස්කාර වලට. ඒකට අපි දන්නවා මේ අවිද්‍යාවත්, සංහාවක්, කර්මත් හා ස්පර්ශය හා වර්තමානයේ ස්පර්ශය නිසා හටගන්න සංස්කාරත් එපා ඒ සියලු නාම ධර්මයන් වලට ආයශ කොච්චරද කියලා. ඒ සෑම ධර්මයකටම එක චිතක්ෂණයයි ආයශ. ඒතර චිතක්ෂණයක් තුළ ඇති වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම චිතක්ෂණයක් තුළ තමයි ඇති වෙන්නේ. ඒතර චිතක්ෂණයක් තුළ ඇති වෙනවා ඒකට අපි කියන්නේ උදය කියලා. එතකොට ඒකේ තියෙනවා තව නිවැරදි ලක්ෂණයක් ඒ තමයි නිබ්බති ලක්ෂණය ඒ කියන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතින්මයි උපදින්නේ කොහොමවත් රැස් වෙලා තිබිලා කොහොමවත් එකතු වෙලා තිබිලා කොහොමවත් ගොඩ ගැහිලා තිබිලා එනව නෙමෙයි අලුතෙන් අලුතෙන් ස්පර්ශ ප්‍රත්‍යයට අනුව තමයි චේතනාවක් කර්ම සකස් වෙන්නේ වර්තමාන. එහෙනම් ඒ අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවට කියන්නේ නිබ්බති ලක්ෂණය. ඒතර වර්තමානයේ ඒ නිබ්බති ලක්ෂණය හා ස්පර්ශය. ස්පර්ශානිපති ලක්ෂණ දෙකයි. පෙර භවයේ තුනයි කරුණු පහයි. ඒතර මේ කරුණු පහක් නිසා මේ සංස්කාර කියන මේ නාම ධර්මය හට ගන්න බව. ඒ කියන්නේ හට ගන්නවට කිව්වේ උදය. ඒතර උදය අපි නුවණින් දකින්න ඕනේ. උදය කියන්නේ හට ගන්න. නැවත නැවත නැවත නැවත හට ගන්න. අලුතෙන් අලුතෙන් අලුතෙන්ම හට ගන්න. ශාස්ත්‍රයේ ස්වභාවය දකිනවා නම් ඒ උදය පිළිබඳව ඥානයයි නුවණයි. එතකොට අපි ඒක දැක්කා හේතු ප්‍රත්‍යක් වශයෙන්. කියන්නේ හේතු. එතකොට අපි කල්පනා කරනවා, අපි විභාග කරනවා. හොඳයි මේ හේතු අයින් කළොත් මේ සංස්කාර කියන ධර්මයන්ට පවතින්න පුළුවන්. ස්පර්ශය නොවුනොත් සංස්කාර හටගන්න බෑ. මොකද වර්තමානයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි සංස්කාර එවත් කර්ම හටගන්නේ චේතනා. කර්ම සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඒතර ස්පර්ශය නොවුනොත් බෑ. ඒතර උදයක් ඇති කරන්න බෑ. කියන්නේ හටගැන්මක් ඇති කරන්න බෑ. ඒතර වර්තමානයේ අවිද්‍යාවත් තණ්හාවත් ඒ කර්මත් කියන. විද්‍යාවත් තණ්හාවත් නිසා කරන කර්ම. ඒතර ඒවා පෙර භවයේ. ඒතකොට ඒවා හට නොගත්තනම් හටගන්නේ නැත්නම් ස්පර්ශයට රැඳෙන්න බෑ. පවතින්න බෑ. ඒකට අයින් කරන්න ඕනේ ස්පර්ශය අයින් කරන්න ඕනේ අවිද්‍යාව අයින් කරන්න ඕනේ තණ්හාව අයින් කරන්න ඕනේ කර්ම. ඒ අවිද්‍යාව තණ්හානුව සිදු කරන කර්ම අයින් කරන්න ඕනේ. එතකොට මේ සංස්කාරයන්ට පවතින්න බෑ. එහෙනම් ඒක හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. ඒතර ශණයක් ශණයක් පාස නිසා ඇතිවන ස්වභාවය ඒක උදයයි. ශනයක් ශනයක් පාස ඇති වෙනවද? එහෙනම් ඒ ඇති වෙන ශනය හැදෙන්නේ නැති වෙනවා. ඒ වැයයි ඒක තව පොඩ්ඩකින් කියනවා. ඉතින් එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. නිත්‍ය ලක්ෂණයක් නෙමෙයි. ඒ චිත්තක්ෂණයක් කර මේ නාම ධර්ම. ස්පර්ශයත් ඒ සංස්කාරත් කර පෙර භවයෙන් බැලුවොත් පෙර භවයේ ධර්මතා තුනක් නිරන්තරයෙන්ම චිතක්ෂණ පහකට වඩා ආයුෂ නැහැ. චිතක්ෂණයක් අපි නැවත කියන්නේ නැහැ පැහැදිලි කරන්න. වැස්ස දැන් මේ පිළිබඳ හොඳට දන්න නිසා චිතක්ෂණයක ආයුෂ. ඒතකොට ඒ කරුණු පහම තමයි යන්නේ චිතක්ෂණ පහයි. හ්ම්. ඒ චිතක්ෂණ පහක් තුළ ඇති වෙනවා. ඒ ඇති වෙන ශරෙන් නැති වෙනවා. ඒතර එතන තියෙන අනිත්‍ය ස්වභාවය. අපි බලන මේකේ දුක්ඛ ස්වභාවය. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පැවැත්ම දුකයි කියලා. ඒත් අපි දන්නවා දැන් වර්තමානයේත් අපේ මේ මොහොතේත් අපේ සිත තුළ පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර ආදී වශයෙන් අනිත්‍යභි සංකාරත් සමහර අය යොදවනවා. ඒත් මේ ආදී මේ සංස්කාර ධර්මයන් වර්තමානයේත් හටගන්නවා. ඒතර පැවැත්මක් තියෙන බව අපිට පැහැදිලි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පැවැත්ම දුකක් හැටියට. ඒතර පැවැත්ම සංස්කාරයන්ගේ පැවැත්ම. සංඥා වේදනා රූපස්කන්ධ පිළිබඳව පසුගිය දේශනාවල පැහැදිලි කරා. ඒක පැහැදිලි කරන්න එපා. සංස්කාර ස්කන්ධය පිළිබඳව. ඒතර සංස්කාර ස්කන්ධයේත් පැවැත්මක් තියෙනවා. සංඥා ස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. විඥාන ස්කන්ධ වේදනා ස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. රූප ස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. එහෙනම් අද කතා කරන්නේ ඒතර සංස්කාර ස්කන්ධය ගැන. එහෙනම් සංස්කාරස්කන්ධයේ පැවැත්මක් තියෙනවා. මොකද අපේ සිත යම් වෙලාවක කුසලයට හැරෙනවා. යම් වෙලාවක අකුසලයට හැරෙනවා. මොහොතින් එක ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. අර ධ්‍යාන උපදවොත් අනිත්‍යභි සංකාරය. ඒත් මේ ආදි වශයෙන් මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒතර ප්‍රවෘත්තියක් පැවැත්මක් තියෙන බව අපිට පේනවා. සංස්කාරයන්ගේ පැවැත්මක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සංස්කාරස්කන්ධය පැවැත්මක් දුකයි. පැවැත්මයි දුක. එහෙනම් ඒක පැවැත්මක් කියනවා. කොහොමද ඒක පවතින්නේ? කොහොමද මේ පැවැත්ම දුකක් කරා යනවද? දුක්ඛ ස්වභාවයක්ද තියෙන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ දුක කියන කාර්ය සත්‍යයක් හැටියට දේශනා කළා. ඒක නොවෙනස් වෙන එක. ඒක වෙනස් වෙන්නේ. ඒ කාර්ය සත්‍යයක්. නිවැරදිම සත්‍යම සත්‍යයි. එහෙනම් සංස්කාරයන් කියන්නේ නාම ධර්මයක්. හැබැයි නාම ධර්මයක් ක්‍රියාත්මක වෙන්න නම් අධ්‍යාත්මය තුළ ඒකට රූප ධර්මයන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. මොකද මේ රූප ධර්මයන් නාම රූප දෙක එකට බැඳිලා තියෙනවා. නාම රූප දෙකේ ක්‍රියාවක් කියන බව ඔයත් දැන් හොඳට දන්න. සිත හා කය. ඒකට සිත කයත් එක්ක බැඳිලා තියෙනවා. ඒතර කයට කිව්වේ රූප. රූප කිව්වේ සුද්දාස්නික කලාපය. සිත කිව්වේ නාමය. ඒ නාමයෙන් එකක් තමයි සංස්කාර. ඒතර සංස්කාර නාම ධර්මයක්. ඒතකොට රූප ධර්මයක් එක්ක තමයි සම්බන්ධ. සම්බන්ධ වෙලා මේ ගමන යන්නේ. ඒතර නාම රූප දෙකේ පැවැත්මක් තියෙනවා. නාම රූප දෙකේ පැවැත්ම ආරම්භ වුණොත් සෑහෙන දැන් ඔයත් දන්නවා. මුලින්ම ප්‍රතිසන්දි විඥානය මේ භවයට දැසගත් තැන තමයි නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නේ. එනික විඥානපච්ච නාම රූප. ඒතර නාම රූප දෙක දැන් වර්තමානයේ පවතින දෙකම. ඒතර නාම රූප දෙකේ පැවැත්ම නිසා තමයි ආයතන හයක් පහළ කරේ. නැත්නම් ආයතන හයක් පහළ කරන්න බෑ. ඒතර ආයතන හයක් තියෙන බවත් දැන් අපිට තේරෙනවා, පේනවා, අපි දන්නවා. ආයතන කිව්වේ ඇස කන නාසය දිව ශරීරය හිත. ආයතන හයක් තියෙනවා දැන්. ඒ ආයතන හයට ස්පර්ශ හය සිද්ධ වෙනවා. ඇසට රූප ස්පර්ශ වෙනවා, කනට ශබ්ද ස්පර්ශ වෙනවා, නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා, දිවට රස ස්පර්ශ වෙනවා, ශරීරයට සීතු උෂ්ණ ස්පර්ශ වෙනවා, මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඒතර වර්තමානයේ ආකාරයෙන් ස්පර්ශය සිද්ධ වෙනවා. ස්පර්ශය නිසා විඳිනවා. විඳීම් හයක් තියෙනවා. ඒතර හැමෝලික වෙලා, ආදි වශයෙන් විඳිනවා. ඒතර විඳීම් හයක් තියෙනවා. ඒ වෙදීම හයට ඇලෙනවා. ඉතින් හයටම ඇලෙනවා. තමයි ස්වභාවය. විඳිනවා නම් යම් කිසි කෙනෙක් ආස්වාදයෙන් එතන සිට ඇලෙනවා. ඒක රමණාපෙන් විඳිනවා නම් එතන ගැටෙනවා. ඒතර මේ විදිහට මේ ප්‍රවෘත්තිය ගලාගෙන යන බව අපිට පැහැදිලි. ප්‍රගත්මක් කියන්නේ. ඇලුනා නම් එතන අපි ග්‍රහණය කරගන්න මනසෙන්. මනසින් ග්‍රහණය කරගන්න. ග්‍රහණය කරගන්නවා කියන්නේ තදින් ගන්න. තදින් අල්ල ගන්න. හිත ඇලෙන තැන ග්‍රහණය කරගන්න තදින් ගන්න. ඒතර තදින් ගත්තොත් අපි ආයි නැවත අර සංස්කාර හේවත් කර්ම කියන ධර්මතාවයන් අපි හදනවා. උපාදාන පත්‍ය බව. ඒතර බව කියන්නේ කර්ම බව. ඒතර කර්ම කර්ම හැදුවොත් අනිවාර්යෙන් විපාක දෙන්න තැනක් ඕන. ඒ විපාක දෙන තැනට කියන්නේ උප්පත්ති භවය. උප්පත්ති කියන්නේ නැවත හටගන්න භවය. ඒක තුන් භවයයි. කාම භව, රූප භව, අරූප භව. භවපච්චය ජාති. ඔය තුනෙන් එක ස්ථානයක පහල කරන්න ඕන. ජාති කියන්නේ පහල කරන්න. නැවත පිළියෙල කරන්න, සකස් කරන්න. ජාති. ඒතර ජාතිපච්චය බුදුරජාණන් දේශනා කරන ජාතිපච්චය ජරා මරණ. පහල කරාද එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ මේ දිරීම. ඒකට ව්‍යාධිය, මරණය, ශෝකය, කනගාටු. හැබැයි ඒවට නම් අපි කැමති නෑ. ඒවා ප්‍රතික්ෂේප කරන්නම තමයි බලන්නේ. හැබැයි ප්‍රතික්ෂේප කරන්න බෑ. අපට ඕන විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒවෙන් ඉවත් වෙන්න බෑ. අපිට ඒවා බාර ගන්න වෙනවා. ඒකට අපේ අපිට ඒවා බාර ගන්න වෙන්නේ එහෙනම් අපේ කැමැත්ත හැටියට නෙමෙයි. එහෙනම් එතන කියන්නේ ඒතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් දුක් දෝමනස් පායස් හිත වෙහෙසටපත් වෙනවා. අන්න ඒ ආකාරයේ ස්වභාවයන් නම් තියෙන්නේ අපි අකමැති ස්වභාවයන් එතන තියෙනවා. අපි අකමැති දුකට. අපි කැමති ඒවා එන්නේ නැත්තම්. නෑ ඒවා එනවා. එහෙනම් එතන තියෙන්නේ දුකේ පැවැත්ම. ඒතකොට පැවැත්ම දුකයිද කියන එක අපි සිතට අනුගත කරගන්න ඕනේ, සාතික කරගන්න ඕනේ, නුවණින් අවබෝධ කරගන්න ඕනේ. ඔව් සත්‍යය. ඉතින් ඒක සත්‍යයක් බවට අපි අවබෝධ කරගත්තේ ඒක නිරවුල් කරගත්තේ නිවැරදි කරගත්තේ අර පරීක්ෂණය තුළ. ඒක දැකලා. ඒ ප්‍රවෘත්තියේ පැවැත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පැවැත්ම දුකක් කියලා. පැවැත්මයි දුක හැටි. නැවැත්ම නෙවෙයි. නැවැත්ම තමයි. ආ පැවැත්ම දුකයි. ඒතර පැවැත්ම දුක බව සමන්ට තේරෙනවා. සමන්ට වැටහෙනවා. ඔව් ඒක සත්‍යයි. ඒක පරම සත්‍යයි. ඒතර අපි ඒ බව අර රූපස්කන්ධයත් විභාග කරලා බැලුවා, කළා තහවුරු කරගත්තා. වේදනාස්කන්ධයත් ඒ ආකාරයට විභාග කරලා බැලුවා, ඒ අනුවත් අපි තහවුරු කරගත්තා. ඔව්. දුක කියන තැන තමයි පතිත කරන්නේ නවත්තන්නේ. ඒක සත්‍යයක්. සංඥා ස්කන්ධයත් ඒ පිළිබඳව පරීක්ෂා කරලා බැලුවා. අපි දැක්ක දුක කියන තැනට තමයි පත් කරන්නේ. ඒ පැවැත්ම දුක. ඒතර දැන් මේ සංස්කාරස්කන්ධය පිළිබඳවත් අපි පරීක්ෂා කරනවා. ඔව්. ඒකත් ඒ ආකාරයේ පැවැත්ම තුළින් අපි පරික්ෂා කරලා බලපුවාම පැවැත්ම තියෙන්නේ පැවැත්මලු තියෙන දුක. ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. ඒක වෙනස් කරන්න බෑ. අපි කොච්චර අකමැති වුණත් ඒ දුකට අපිට වෙනස් කරන්න බෑ. ඒ අපේ කැමැත්ත හැටියට නෙමෙයි. අපිට ඕන විදිහට නෙමෙයි. අර පිළිවෙලෙන් සිදුවීමට අනුව. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුවයි. ඒ කියන්නේ ප්‍රත්‍යයට අනුරූපව. උපකාරයට අනුරූපව. මෙය ඇති කල්හි මෙය ඇත. මෙය නැති කල්හි මෙය නැත. මේ උපදීමින් මේ උපදී. මේ නූපදීමින් මේ නූපදී. මෙන්න මේ තමයි බුදුරජාණන් වහන්සේ මේ පැවැත්ම හා නැවැත්ම පැහැදිලි කරන්නේ. ඒතර මේ ඇති කල්හි මේ ඇත. එහෙනම් මේ පැවැත්මක් තියෙනවා නම් එතන තියෙන්නේ දුකක්. අන්න අපි තේරුම් ගත්තා එතකොට සංස්කාර ස්කන්ධය දුක්ඛාරය සත්‍යයටයි එකක්. නාම ධර්මයක්. එතකොට විචක්ෂණයක් තුළ තිව නැති වෙනවා. එතකොට හදන්න වර්තමානයේ ස්පර්ශයම ඕන. ස්පර්ශය නැතුව හදන්න බෑ. දැන් ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මයක් නාම ධර්මයට ප්‍රත්‍ය වීමක් නිසා පිටලේ ඒ තුල දාන්න බෑ අරුඩ කරන්න බෑ. ඒතර අපි තවදුරටත් මේක විදර්ශනාවෙන් අපි ගන්න ඕන. විදර්ශනා ඥානය. ඒ කොහොමද? දැන් මේ මේ ධර්මතාවය සංස්කාරය. මට හොඳට විදර්ශනා කරන්න පුළුවන් කියලා ගත්තොත් ආ මට දැන් මේ සංස්කාරස්කන්ධයත් මට දැන් හොඳට පේනවා ස්පර්ශයත් තියෙන හටගන්නේ ඒකට පෙර භවය අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි තමයි සකස් වෙන්නේ ඒවෙන් තමයි ඒ උපකාරයෙන් තමයි වර්තමාන භවයේට මේ ස්පර්ශ ප්‍රත්‍යේ ඒතොර ඒකේ තියෙන නිබ්බති ලක්ෂණයක් ඒක අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදින්නේ ඒකේ ප්‍රවෘත්තිය පැවැත්ම බලාගෙන ගියා මම පටිච්චසමුප්පාද න්‍යායට අනුව ඒක දුක කියන කාර්ය සත්‍යයක් ආ මට දැන් හොඳට වැටහෙනවා කියලා ගත්තොත් දික්ටි. මට හොඳට වැටහෙනවා. එතකොට දික්තියක්. ඇයි? වැටහෙන්න මම කියලා කෙනෙක් නෑ. අවබෝධය කියන්නේ සිතේ උපදින ස්වභාවය. විභාග කළෙත් සිතින්. පරික්ෂා කළෙත් සිතින්. නිවැරදි ලක්ෂණ තුන දැක්කෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන දැක්කෙත් සිතින්. ඒ වගේම හේතු ප්‍රත්‍ය දැක්කෙත් සිටින්. උදේ හටගන්න ස්වභාවය දැක්කෙත් සිටින්. ඒතොර ස්පර්ශ අවිද්‍යා සංනා කර්ම අයින් කළොත් මේකට උපාදයට ඉඩක් නැහැ කියලා දැනගත්තෙත් සිටින්. එහෙනම් පුච්චලේස් නෙමෙයි බැලුවේ. විභාග කිරුවේ පුච්චලේස් නෙමෙයි. සිතුවිලි විසින් ඒ නාම රූප ධර්මයන් විභාග කළා පරික්ෂා කළා. හැර වෙන කිසි දෙයක් ඔතන සිද්ධ වෙන්නේ ඒ නාම ධර්මයන් විසේ අර නාම රූප ධර්මයන් පරික්ෂා කරා. ඒතකොට රූප ධර්මයන්ද කියන්නේ සුද්දාස්තික කලාව. නාම ධර්මයන්ද කියන්නේ සිතහසිතුවේ. ඒතකොට හා සිතහසිතුවිලි විසේ සිතුවිලි පිළිබඳවම මෙනෙහි කරා දැනගත්තේ සිත. පුච්චලෙක් නෙවෙයි. ඒ වගේම අර සුද්දාස්ත්‍රක කලාපය අර නාම රූප දෙකේ ක්‍රියාව ඒකත් දකින්න ඕනේ. මොකද නාම රූප දෙක ක්‍රියාත්මක වුණොත් මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ රූප පිළිබඳවත් දැක්කා. එතකොට සිතින් දැක්කේ සුද්දාස්ත්‍රක කලාපය. උච්චලේ දැක්කේ මට හොඳට විදර්ශනා කරන්න පුළුවන්. මගේ විදර්ශනා බොහොම ඉහළයි. කියලා හිතුවොත් එතන එන්නේ මානෙ. මානෙ කියන්නේ ක්ලේශය. අපසල ධර්මය. ඒතකොට ඒ විදර්ශනා කරගෙන යන ආකාරයෙන් හොඳට දැන් මනාව පැහැදිලි වෙනවා. ආ මට දැන් හොඳට පුළුවන්. එතකොට සිත ඒතන ඇලෙනවා. ආ මගේ විදර්ශනා බොහොම හොඳයි. සිත ඒතන ඇලෙනවා. මම ඒකට ප්‍රිය කරනවා. ඒ සියුම් තෘෂ්ණාව. එතකොට තණ්හා මාන දික්ටි වලට වැටෙනවද කියන එක හොඳට අවධානයෙන් ඉන්න ඕනේ. මොකද තණ්හාව කියන්නේ සිතුවිලි. මානෙ කියන්නේ සිතුවිලි. දික්තිය කියන්නේ සිතුවිලි. මේ දික්තිය කියන ධර්මතාවය අපි අර දික්ති විසුද්ධිය හා සංකා විතරණ විසුද්ධියෙන් අපි හොඳට සුද්ධ කරගෙන ආවා. මේ තවදුරටත් කියනවා. තවදුරටත් කියන්න පුළුවන් සමහර අයට. ඒතර ඒ නිසා ඒ සියොම් වූ ආකාරයට හරි දික්තිය හටගන්නවා නම් වැරදි දැක්ම. මොහතකට හරි හිතෙනවා නම් මමයි විදර්ශනා කරන්න කියලා ඒ දික්තිය තාම තියෙනවා. මගේ විදර්ශනා ඥානය උසස් කියලා හිතනවා නම් මානයක් එතන තියෙනවා. ආ මට දැන් හරි ෂොක් එකකට පුළුවන්. හොඳට පුළුවන් මට. ඒකෝට එතන තියෙන්නේ සියුම් තෘෂ්ණාව. ඒකෝට තණ්හාව. නෑ. රහතන් වහන්සේට වික්‍යක් නෑ. රහතන් වහන්සේට මානෙකුත් නෑ. රහතන් වහන්සේට තෘෂ්ණාවකුත් නෑ. එහෙනම් අපි බලනවා දැන් රාතන් වහන්සේගේ සිතයි අපේ සිතයි සම්බන්ධ කරන්නේ. ආ රාතන් වහන්සේට දිට්ඨියක් මට අනාත වෙන දිට්ඨියෙන් තොරව යන්නේ. රාතන් වහන්සේට මානයක් නෑ. මට ආ මානයක් වෙනවද? මම මගේ විදර්ශනා විහලයි කියලා ගන්නකො. මානයක් වෙනවනම් මට මානයක් සාමිනා. ඒ විදර්ශනා ඥාණයට මං ඇලුම් කරනවද? රාතන් වහන්සේට ඇලුම් කිරීමක් නැහැ. මෙයම්ම හෝ ධර්මතාවයකට රාතන් වහන්සේගේ ඇලීමක් ආසාවක් නැහැ. එහෙනම් මම මම මේ ඥානීසත් ඇලුම් කරනවා. මේ දකින ස්වභාවයටත් මගේ සිත ඇලෙනවා. ආ මට සියුම් ආකාරයක තෘෂ්ණාව අන්න ඒකත් දැනගන්න ඕනේ ඒකත් දැක ගන්න. අන්න නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තා. අන්න එතකොට පුළුවන් එතකොට අපිට තේරෙනවා මේ සංස්කාරයන් හටගන්න ස්වභාවය එතකොට හටගන්නවට කිව්වේ උදේ දැන් වැය වැය කියනවා වැය කියන්නේ තනියෙන් අතුරු දහන්න නැති වෙන නොපෙනියන්නේ මේ ඇයි එහෙම අතුරු දහන් වෙන්නේ නොපෙනියන්නේ විපරිණාම ලක්ෂණයක් කියන නිසා විපරිණාමයි කියන්නේ පෙරලනවා ඒකට පෙරලන්නත් අර ස්පර්ශය කරති වර්තමාන. අවිද්‍යා තණ්හා කර්ම ප්‍රත්‍යේ වර්තමානයේ ස්පර්ශය කරති. ඒතර ඒ ධර්මතා නිවැරදිව ක්‍රියාත්මක වුණොත් තමයි විපරිණාමයක් ඇති කරන්න පුළුවන්. ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක නොවුනොත් උදයකුත් නෑ වැයකුත් නෑ. අපි ඉස්සෙල්ලා පරික්ෂා කරලා බැලුවා උදය කියන එක හටගන්න ඒ හට ගැනීම නැති කරන්න නම් ස්පර්ශය නැති කරන්න. ඒතර අවිද්‍යාව නැති කරන්න ඕනේ, තණ්හාව නැති කරන්න ඕනේ, කර්ම සකස්න ස්වභාවය, කර්ම කියන ස්වභාවය නැති කරන්න. එතකොට විතරයි ඒ ධර්මතාවයට ඒ ධර්මතාවයේ පැවැත්මකට ඉඩ නොදී අවසන් කරන්න පුළුවන් Nirodha. ස්පර්ශ Nirodhe සංස්කාර Nirodha වෙන බව දකින්න. අවිද්‍යාව නිරෝධ කළොත් ඒ කියන්නේ අවසන් කළොත් සංස්කාර නිරෝධ වෙන බව දකිනවා. ප්‍රඥාව අවසන්කොල සංස්කාර නිරෝධ වෙන බව දකිනවා. ඒතර කර්ම අවසන්කොල. ඒතර කර්ම අවසන්. ඒතර අන්න එතකොට අපි අවසන් කරන්නේ කොහොමද කියන එකක් දැක්කා. ඒකත් එක්ක හැබැයි සිතුවිල්ලක් විතරයි. සිතුවිලි වලින්මයි මේ සියලු දේවල් කරන්නේ. විභාග කරන්නේ සිතුවිලින්, දැනගන්නේ සිතුවිලින්, අවබෝධ කරන්නේ සිතින්. සිතුවිලි වලින්ම තමයි. මේක හොඳට මතක තියාගන්න පුද්ගලයෙක් නෙමෙයි මේවා කරන්නේ. කෙනෙක් නෙමෙයි කරන්නේ. සංස්කාරයන් සංස්කාර ධර්මයන්ම පිරිසිදුව දකින්න. විභාග කරන්න. බෙදලා බලන්න. සංස්කාරයන් සංස්කාරයන් විසින්. පුද්ගලයෙක් නෑ. ඒක අපි පැහැදිලි කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි ඒ පිළිබඳව හොඳට පැහැදිලි කරගන්නවා. එහෙනම් වැයක් තියෙනවා. වැය කියන්නේ නැති. හට ගන්න සනෙන් නැති වෙනවා. හට ගන්න සනෙන් නැති වෙනවා නම් එයි අපි එකට එන්නේ. හට ගන්න සනෙන් නැති වෙනවා. ඒ වැය. ඒතර වැයට ලක්ෂණ පහක් තියෙනවා. අවිද්‍යා, තණ්හා, කර්ම, ස්පර්ශා විපරිණාම. ඒ ලක්ෂණ පහ දකින්න ඕනේ වැය තුළ. ඒ කියන්නේ අතුරුදහන් වෙන ස්වභාවය තුළ ඒක දකින්න ඕනේ. මොකද විපරිණාමයයි වැය කියන ස්වභාවයට පස් කරන්නේ. නිබ්බති ලක්ෂණයයි උදය කියන ස්වභාවයට පත් කරනවා. එතකොට එතරම් අපි කරුණු පහක් දකින්න ඕන. අවිද්‍යාව, සංහාව, කර්ම, ස්පර්ශ හා නිබ්බති ලක්ෂණ. ඒ උදය. උදය කියන්නේ හටගන්න. ඒතර හටගන්න යන්නේ එක චිත්තක්ෂණය. ස්පර්ශයටත් එක චිත්තක්ෂණයයි සංස්කාරයන්ටත් එක චිත්තක්ෂණයයි. ඒතර වැයට අවිද්‍යාව, සංහා කර්ම ස්පර්ශය හා විපරිණාම මේ ධර්මතා උදේට 5යි වැයට 5යි එතකොට 10යි 10ව 5ක් 50යි මේ 50 ලක්ෂණය අඳකින් 50 ලක්ෂණයක් මනසින් අරමුණු කරන්න තියෙනවා 50 ලක්ෂණයක් විභාග කරන්න තියෙනවා දැන් ඒක හොඳ තැන්පත් වූ සිතක් වුණා ඒ සංපත් වූ සිතට කියලා සමාධිය. මේ උපදවන්නේ ප්‍රඥාව. ඉතින් අපි උදේ දැක්කා උදේට හේතු දැක්කා. වැයට දැක්කා වැයට හේතු දැක්කා. එහෙනම් උදේ අයින් කරන ඒ කියන්නේ හට ගැනීම අයින් කරන්න නම් අයින් කරන්න ඕන කරුණු දෙක. ඒ කරුණු අපි අයින් කරන්න ඕනේ නැවත හට නොගන්නවා. හට නොගන්න තැන. ඒකට ප්‍රවෘත්තිය දැක්කා, පැවැත්ම දැක්කා, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට පැවැත්ම දුකයිද කියන කොටසක් දුකයි කියලාම තථාගතයන් වහන්සේ සාහිත්‍යයක් දීලා තියෙන පැවැත්ම දුකයි. ඒතර අපි පරීක්ෂා කරලා බැලුවා පටිච්ච සමුප්පාදයට ගලපලා ඔව් පැවැත්ම දුකයි. පැවැත්ම. එතකොට දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක අපි අවබෝධ කරගත්තා. පැහැදිලි කරගත්තා. සාහිත්‍ය කරගත්තා. දුක කියන එක ආර්ය සත්‍යයක්. ඒ දුක්ඛාර සත්‍යය. මේ සත්‍ය හතරේ අවබෝධයනේ අපිට ඕනේ. මේ සත්‍ය හතරේ අවබෝධයයි ඕනේ අපිට. ඒක දැන් පළවෙනි එකයි දැන් අපි මේ නැවත නැවත ගන්න නැවත නැවත විභාග කරලා පරීක්ෂණය තුළින් අපි තහවුරු කරගන්නවා. නිවැරදිව සිතට අනුගත කරගන්නවා. ඒකෝර තමයි අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙනම් සංස්කාර පිළිබඳව ඒ ආකාරයෙන් දැනගන්න, දැකගන්න. ඉතින් අපි ගන්නවා විඥානස්කන්ධය. ඒතර විඥානස්කන්ධය විඥානය කියන එක ඔයත් දන්නවා දැන්. විඥානය කියන්නේ අරමුණ දැනගන්න ස්වභාවය. යම් අරමුණක් දැනගන්න විඥානය. ඒතර විඥාන හටගන්නේ කොහොමද කියන එකත් ඔයත් දන්නවා. විඥානය හටගන්න නාම රූප පත්‍ය විඥාන. නාම රූප දෙකම ප්‍රත්‍ය වෙන්න ඕනේ විඥානය. අරද වේදනා සංඥා සංස්කාර වලට ස්පර්ශය ප්‍රත්‍යය. රූපස්කන්ධයට සතර මහා ධාතු ප්‍රත්‍යය. විඥානස්කන්ධයට ප්‍රත්‍යය වෙන්නේ නාම රූප පත්‍ය විඥාන. නාම. ඒතකොට වේදනාව දැන් නාම ධර්මයක්, සංඥාව නාම ධර්මයක්, සංස්කාර නාම නාම ධර්ම. දැන් මේ සිත තුළනේ මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට සිතට ප්‍රවෘත්තියක් තියෙනවා, පැවැත්මක් තියෙනවා. මේ ඇසයි රූපයයි නිසා හටගන්න සිතටත් අර විදීම වේදනා සංඥා හඳුනා ගැනීම අසස්කාර කියන බලවත් කියන. ඒතරේ නාම ධර්ම. ඒතර ඇසයි රූපයයි කියන්නේ රූප ධර්මයන්. ඒතර නාම රූප පත්‍ය විඥාන. නාම රූප දෙකේ ක්‍රියාව තුල තමයි විඥාණය පතිත වෙන්නේ විඥාණය පවතින්නේ විඥාණය ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මක නැත්නම් විඥාණයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතිසන්දි විඥානයේදී විඥාන පත්‍ය නාම රූපා. ප්‍රවෘත්තියේදී නාම රූප පත්‍ය විඥාන. එහෙනම් අපි දැන් විඥානය කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ඒතර විඥානයේ ආයශ්‍යත් අපි දන්නවා. විඥානයේ ආයශ්‍ය එක චිත්තක්ෂණය. එක චිත්තක්ෂණයකට වඩා රැඳෙන්නේ නැහැ. ඕනම විඥානයක් චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ඉස්සෙවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ මොනම විඥානයකටත් රැඳෙන්න බෑ චිත්තක්ෂණයකට වඩා. ඒතර චිත්තක්ෂණයක් කියන එකත් ඒක දාන්න. වර්තමානයේ නාම රූප පත්‍ය විඥාන එතකොට නාම රූප දෙකේ නාමය අවශ්‍ය චිත්තක්ෂණයයි රූපය අවශ්‍ය චිත්තක්ෂණ දානවා. ඒකෙත් තියෙන නිබ්බති ලක්ෂණයක්. අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්මයි උපදින්නේ. කොහොමවත් එකතු වෙලා තිබිලා, රැත් වෙලා තිබිලා, ගොඩ ගැහිලා තිබිලා, ඒ ගොඩකින් එකක් වෙනවනේ. රැස් වෙලා තිබිලා එතනින් එකක් අරන් දෙනවත් නෙමෙයි. එකතු වෙලා තිබිලා අරන් දෙනවත් නෙමෙයි. ශණයක් ශණයක් පාසා අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. ඒතර වර්තමානයේ නාම රූප පත්‍ය විඥාන හැබැයි විඥාණයට පෙර භවයේ අවිද්‍යාවක් ප්‍රත්‍යය. තෘෂ්ණාවක් ප්‍රත්‍යය. කර්මක් ප්‍රත්‍යය. ඒතර අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. එක චිත්තක්ෂණ. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. ඒක එක චිත්තක්ෂණ. කර්ම කියන්නේ නාම ධර්මයක් එක චිත්තක්ෂණ. ඒතර එතනත් බලන්න පෙර භවයේ චිත්තක්ෂණ තුනයි. වර්තමාන භවයේ නාම රූප පත්‍ය විඥාන ප්‍රවෘතිය. රූපයට චිත්තක්ෂණ 18ක් හා අර වේදනා සංඥා සංස්කාර කියන මේ ධර්මතා තුන වෙන් වශයෙන් ගත්තොත් චිත්තක්ෂණ තුනක්. වෙන් වශයෙන් ගන්නෙ වෙන් වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. වෙන් වශයෙන් තමයි දකින්නත් ඕනේ. වෙන් වශයෙන් ගන්න ඕනේ. ඒතර වෙන් වශයෙන් ගත්තත් චිත්තක්ෂණ තුනයි. ඊට වැඩි ප්‍රයත්නක් නැහැ. එහෙනම් අලුතෙන් අලුතෙන්ම උපදින මට කියවා නිබ්බති ලක්ෂණය. නාම රූප ප්‍රත්‍ය. ඒතර කර්ම දෙකයි. පෙර භවයේ කර්ම තුනයි අවිද්‍යා, දෝෂනා, කර්ම. දැන් මම මේක කලින් සඳහන් කළා තියෙනවා මේ අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න නම් උබ්බන්තේ ඥානං කියන එකක් ඕනි, අපරන්තේ ඥානං කියන එකක් ඕනි. උබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යාව අර චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥානයක් ඕන. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ඥාන. විද්‍ය. දැන් එතකොට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උදයක් තියෙනවා. ඒ කියන්නේ උදේ කියන්නේ හටගන්න. ඒතර හටගන්න කරුණු නිබ්බති ලක්ෂණයත් එක්ක අලුතෙන් අලුතෙන්ම උපදින ස්වභාවයත් එක්ක හටගන්න කරුණු පහයි. නිබ්බති ලක්ෂණයයි ස්පර්ශයයි නිබ්බති ලක්ෂණයයි නාම රූපයි වර්තමානයි. අතීත භවයේ අවිද්‍යාවයි සංහාවයි කර්මයි. ඒකට කරුණු පහක් උදයට විඥානේ හටගන්නවා. විඥානේ උදය. හැබැයි උදය ආශ්‍රිත චිත්තක්ෂණ. හටගන්න යන්නේ චිත්තක්ෂණ. එහෙනම් උදයක් තියෙනවා. හටගන්නමක් තියෙනවා. ඒතර හටගන්ම අපි දැක්කේ පැහැදිලි කරගත්තේ පිරිසිදු කරගත්තේ ප්‍රත්‍යයෙන් උපන්න ධර්ම හැටියට. يعني උපකාරයෙන් උපන් ධර්ම හැටියට. අර විඥානය කියන්නේ පුච්චලයක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි. එහෙම එකක් නෑ විඥානය. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියනවා අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක් හා අනාත්ම ලක්ෂණයක්. දැන් ලක්ෂණ තුනක් අපි පැහැදිලි කරගන්නවා. දැන් විඥාණයට ආශ්‍රිත චිත්තක්ෂණය නම් එතන තියෙන්නේ නිත්‍ය ලක්ෂණයක් නෙමෙයි අනිත්‍ය ලක්ෂණය. ඇයි? චිත්තක්ෂණය. ඇති පිල්ලම් ගහන තරම් කාලේ ලක්ෂයක කෝටියක ඒකත් අඩි. ඒතර එතන තියෙන්නේ නිත්‍ය ලක්ෂණයක් නෙමෙයි අනිත්‍ය ලක්ෂණය. නිත්‍ය ස්වභාවයක් නෙමෙයි අනිත්‍ය ස්වභාවය. ඔව්. සතාවකයන් වාසේ දේශනා කරපේ ස්වභාවයක් තියෙනවා. එතකොට අර ප්‍රත්‍යයෙන් හටගත්ත කියන කාරණය අත්කාගතයන් වහන්සේ දේශනා කරන ඔය එකක් තියෙනවා. ඒතර නාම රූප පත්‍ය විඥානං කියන ඒ තථාගතයන් වහන්සේ දේශනා කරපු ඒ ස්වභාවයත් එතන තියෙනවා. ඒතකොට අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා කියන තථාගතයන් වහන්සේ දේශනා කරන ඒ ස්වභාවයත් එතන තියෙනවා. අර සතාගතයන් වහන්සේ දේශනා කරනවා විඥානස්කන්ධයේ පැවැත්මත් දුකයි. විඥානස්කන්ධයේ පැවැත්මත් දුකයි. අර කියන්නේ දුකේ පැවැත්ම. දැන් අපි ඒකත් විසඳ ගන්නවා. අර කියන්නේ දුකක පැවැත්මක් නද ඒක අපි හිතට අනුගත කරගන්න. හිතට සාපිත කරගන්න. කොහොමද? දැන් විඥාණය දැස්සයි. ප්‍රතිසන්දි විඥානය දැක්කා. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. දැන් නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තාම ඒ තුළ නියත වශයෙන්ම ආයතන හයක් පහළ කරා. අපි දැන් ඒක හොඳටම පැහැදිලි. ඒ පිළිබඳව අපිට නැවත ගැටලු නැහැ. මොකද මෞඛ්‍යයට දැස ගන්න විඥාණයට දැස ගන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒක දැන් ඔයත් දන්නවා. ඒකෝට විඥාණය මෞඛ්‍යයේ දැස්සාම අර රූපේ ක්‍රියා ක්‍රියාත්මක භාවය ආරම්භ වෙනවා. ඒ පටන් ගන්න විඥානයත් එක්ක බැඳිලිච්ච නිසා ඒතර නාම රූප දෙකේ ක්‍රියාවයි පටන් ගන්නවා. ඒතර නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තාම ඒ වැඩිම තුල ක්‍රමක්‍රමයෙන් ඒ දින ගණනක් තුල වැඩිම තුල ආයතන 6ක් පහළ වෙනවා. මේක නවත්තන්න බෑ. මේක වශයෙන්ම පහළ වෙනවා. ආයශ්‍ය ආරම්භ වෙලා තියෙනවනේ. ඒ පුණ්‍ය ශක්තිය තියෙනවනේ. ඒ නියත වශයෙන්ම ආයතන 6ක් පහළ කරනවා. ඒත් ආයතන 6ක් පහළ කරාට පස්සේ ආයතන 6ට නියත වශයෙන්ම ස්පර්ශ 6ක් සිද්ධ වෙන බව දැන් වර්තමානයේ මේ මොහොතේ බැලුවත් අපිට ඒක ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. තාමත්ම නිවැරදිව පැහැදිලි. ඒකට ආයතන 6ට ස්පර්ශ 6ක් සිද්ධ වෙනවා. ස්පර්ශ 6ක් සිද්ධ වෙනවා නම් එතන විදීම් 6ක් අනිවාර්යෙන් තියෙනවා. දැන් මේ පැවැත්මත් එක්ක ගලපන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනානේ පැවැත්ම දුකයි කියලා. එහෙනම් අපි බලන්න ඕනේ ඒක එහෙමමද කියලා. ඒක දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක අපි තේරුම් ගන්න ඕනේ අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉස්සෙල්ලාම තියෙන දුක්ඛාර්ය සත්‍යය. එහෙනම් මේ පැවැත්ම එතකොට නිදීම් 6යි, නිදීම් 6 නිසා ඇලීම් 6යි. ඇලීම් 6ක් නිසා උපාදාන හේවත් ග්‍රහණයට නතු කරගන්න. මනසින් ග්‍රහණය කරගන්න. මනසින් ග්‍රහණය කරගත්තොත් අපි නැවත කර්ම කරන්නේ. නැවතත් කර්ම නැවතත් කර්ම කළොත් අපට උත්පත්ති භවයක් හැදෙනවා. කරපැවැත්ම. නැවත කර්ම කළොත් ඒ කර්ම විපාක දෙන්න තැනක් ඕන. ඒ විපාක දෙන තැන තමයි තුන් භවය. කාම භවය, රූප භවය, අරූප භවය. ඒ භවයෙන් එකක පහල කරනවා. ඒකට කියන්නේ ඡාති භවපත්‍ය ඡාති. ඒතර පහල කරාට පස්සේ අපට ලැබෙන්නේ මොනවද? ජරා. ව්‍යාධි, මරණ, ශෝක, කනගාටු, හැඬීම, වැළකීම, දුක්ඛ දෝමනස්ස. ආ මේවා මේවා අපි අප්‍රිය කරන ඒවා. අපි පිළිකුල් කරන ඒවා. අපි මේවා බැහැර කරන ඒවා. නමුත් බැහැර කරන්න බෑ. පිළිකුල් කරාට වැඩකුත් නෑ. මේවා නියත වශයෙන්ම ලැබෙනවා. එහෙනම් ඒවා දුක්. කවුරුත් ඒවට කැමති නෑ. ජරාවට කවුරුත් කැමති නෑ. ව්‍යාධි ලෙඩ රෝග වලට කැමති නැහැ. මරණයට කැමති නැහැ. ශෝක කනගාටු හැඬීම් වැළපීම් දුක් දෝමනස්යට කැමති නැහැ. ඒවා දුක්. ආ හරි බුදුරජාණන් වහන්සේ පැවැත්ම දුකයි කිව්වේ මේ කාරණේ නිසා තමයි. ඒතර අපි පටිච්ච සමුප්පාදයත් එක්ක ගැළපුවා සම්බන්ධ කළා විභාග කළා බෙදලා බැලුවා. ඔව්. මේ ප්‍රවෘත්ති දුක. පැවැත්ම දුක. එහෙනම් විඥානස්කන්ධයත් විඥානයේ ප්‍රවෘත්තියත් දුකක් අවබෝධ කරගන්න. දැන් මේකේ වැය ලක්ෂණයක් තියෙනවා. වැය ලක්ෂණ. මේ හට ගන්න ශරේ නැති වෙනවා. ඒකට දැන් විඥානයේ පැවැත්ම නැති කරන්න නම් නාම රූප දෙක නැති කරන්න. ඒ නාම රූප දෙක ක්‍රියාත්මක සාක්කත් විඥානයේ කරා. ඒකට වේදනා සංඥා සංකාර විඳීම හඳුනා ගැනීම බලවත්යෙන් කියනවා අනිවාර්යෙන් නවත්තන්න ඕන. වර්තමානයේ ඒ වගේම අර අවිද්‍යාව, තණ්හාව, කර්ම සකස්සලේ ඒවත් නවත්තන්න. ඒවා නැවතුත් විතරයි විඥානීය ප්‍රවෘත්තිය නවතින්නේ. එහෙනම් විඥානීය ප්‍රවෘත්තිය විඥානීය පැවැත්ම දුකක පැවැත්මක් කියන එක පැහැදිලි කර උදයක් කියනවා. වැයක් තමයි ඒ අවිද්‍යාව, තණ්හාව, කර්ම හා නාම රූප දෙකේ ඒ ධර්මතාවයන්ගෙන් තියෙන විපරිණාමය. ඒ ධර්මතාවයන්ගෙන් තියෙන විපරිණාමය තමයි වැය කියලා කියන්නේ. විපරිණාමය කියන්නේ පෙරලනවා. හටගන්න ස්වභාවයෙන් පෙරලනවා. විනාඩියක් දෙකක් විනාඩි 5ක් 10ක් 15ක් පැය භාගයක් පැයක් දිනයක් ආදී වශයෙන් පැවතිලා පෙරලනවා නෙමෙයි හටගන්න ස්වභාවයෙන්ම පෙරලනවා. හටගත්තා නම් හටගන්න ස්වභාවයෙන්ම පෙරලනවා. හටගන්න ශනේම පෙරලනවනම් එතන තියෙන්නේ වේශ භාවය. ඒතකොට දැන් උදේ දැක්ක උදේ උදේ කියන්නේ හටගන්ම දැක්ක හටගන්න හේතු දැක්ක ඒ ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් දැක්ක තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි අර ප්‍රත්‍යයට උපකාරයට අනුරූපවයි. ඒතකොට අනාත්ම ස්වභාවය අනාත්ම ලක්ෂණයක් දැක්ක. අර ප්‍රවෘත්තිය දිහින් බැලුවා දුක්ඛාරය සත්‍යයට අයිතිද කියලා. දුක්ඛාරය සත්‍යයට අයිති. උදේ දැන් වැය දැක්කා විද්‍යාඥ ඥානෙ. ඇතිව නැතිවන බව නුවණින් අවබෝධ කරගත්තා නුවණට හසු කරගත්තා මනසට හොඳට ධාරණය කරගත්තා සහසිතයි ගැටලුවක් නැහැ දෙයක් තියෙනවා වැයක් තියෙනවා හටගැන්මක් තියෙනවා විනාශයක් තියෙනවා හටගන්න ස්ථණයෙන් වැය වෙනවා ඒතකොට අපි වැය ස්වභාවයේ කරුණු පහක් දකිනවා විපරිණාම ස්වභාවය හා නාම රූප ස්වභාවය වර්තමානයි අතීතයේ අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි. අතීතයෙන් තොරක් හා වර්තමානයෙන් දෙකක් දකින්න. පහක් රැයට. උදේටත් පහයි. උදේට පහයි කියලා කියනවා. ඒතර මෙන්න මේ ආකාරයෙන් යම් කිසි කෙනෙක් මේ විඥාන සංදේ පිළිබඳවත් නිවැරදිව විභාග කරලා නිවැරදිව පරීක්ෂා කරලා නොමග යන්නේ නැති. ඒකට දැන් පරීක්ෂා විඥාන සංදේ පරීක්ෂා කරපු කෙනෙක් නෑ. පිටරෙක් නෑ. ඒක මට දැන් හොඳට දර්ශනය වෙනවා කිව්වොත් මට හොඳට දැන් විඥානස්කන්ධයත් මට හොඳට දර්ශනය වෙනවා මට ඒකේ හේතු දකින්න පුළුවන් ඒකේ පැවැත්ම මට හොඳට බලන්න පුළුවන් මට තේරෙනවා නාම රූපච්ඡ විඥානං කියන එක නාම රූප දෙක නිසාම තමයි විඥානය හටගන්නේ කියලා මට තේරෙනවා කියලා ගත්තොත් දුක. ඒ වැරදි ඒ දෙකෙන් වැරදි. ඇයි? දකින්න පුච්චලේ. සිතුවිලි විසින් සිතුවිලි පරීක්ෂා කරනවා. සංස්කාර ධර්මයන් විසින් සංස්කාර ධර්මයන් පරික්ෂා කරනවා. සිතා සිතුවිලි විසින් නාම රූප ධර්මයන් බෙදලා බැලුවා. බලපු පිටරේ. ඒතර මගේ විදර්ශනාව ඉහළයි කියලා ගත්තොත් මට දැන් හොඳට පුළුවන් විඥානස්කන්ධයත් මට හොඳට බෙදලා බලන්න පුළුවන්. මට දැන් තේනවා හොඳට මගේ විදර්ශනා ඥානෙ ඉහළයි කියලා ගන්නකොට මානේ. ඒකට ඇලොම් කරනවද? ඒ ඥාණයට ඇලොම් කරනවද? තෘෂ්ණා. දැන් අපි යන්න ඕනේ කොහොමද? නමකට වැටි වැටි යනවාද එහෙම නැත්නම් නිවැරදි මගට වැටෙනවද? නිවැරදි මගට වැටෙනවා. ඒ තමයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ රැස් කරගත්තා නම් සප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සියලු දෙවියෝත් මේකින් අනුමෝදන් වේවා දෙවියනුත් සායික්මන් භවයකදී කොමෝනිගනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු ආකාසත්තාත බුම්මත්තා දේවා නාග මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං සලෝකතා ආකාසත්තාත බුම්මත්තා දේවා නාග මහිද්දා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මත්තා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් යපවත්ී වදාළ සිල් ස්වාමීන් වහන්සේලා උගම් විශේෂයෙන් ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේලා ඇතුළේ සිල් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරනවා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම වත්මන් විහාරාධිපති පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේට, දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිර ජීවනය දීර්ඝායු සම්පත් සැලසේවායි සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. අවසාන වශයෙන් ඔබ ඔබ මට සෑමද සෑම දිනාටම අප සෑම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදුකයන් සෑම දෙනාටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti නිමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම